අපි තෙසත්ත්‍ය ඥාන කියලා අපි කතා කරන තැනක තියෙන සුතමය ඥානය පිළිබඳව තමයි අපි මේ දිගින් දිගටම විග්‍රහ කරගන්න තියෙන්නේ. එතකොට ඒ සුතමය ඥානය තුළ යෙදෙන කාරණාවන් මොනතරම් ගැඹුරට විහිදී යනවාද කියන එක ඔබටම තීරණය කරන්නට පුළුවන්. ඒ සුතමය ඥානය තුළ විද්‍යමාන වන කාරණාවන් පුංචි පුංචි වචන වලින් අපිට දැක්ුණත් ඒ තුල ඇති පරම ගැඹීරාර්ථය මොනතරම්ද කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනේ ඒ අවබෝධය අපිට එක පැත්තකින් ධර්ම අවබෝධය සඳහා හේතුවක් වෙනවා වගේම තව පැත්තකින් අපිට ලෝතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහා ශ්‍රද්ධාවක් ඇති කරගන්නටත් ඒක හේතුවක් වෙනවා. මොකද අපේ බුදුරජාණන් වහන්සේගේ ඥානයක් විදිහට සුතමේ ඥානය අපි තෙසැත්තේ ඥාන පූජාදී දිරිකන් සඳහන් කළත් මේ තරම් පර්ම ගම්භීරාර්ථයක් ගැනයි මේ කතා කරන්නේ බුද්ධ ඥාන વિશેහි කියලා අපිට අවබෝධයක් තියෙන්නට නැතුව ඇති. එනිසා මේ කාරණාවන් ටික ශ්‍රවණය කරන ඕනම කෙනෙකුට ලෝකෝත්තර කුසල සාධනය කෙරෙහි උපනිශ්‍රේ වෙනවා වගේම ලෞකික කුසල සාධනය කෙරෙහිත් ඊටාම වැදගත් වෙනවා මේ ලබන මේ දක්වන අවබෝධය ඒ බුද්ධ ගුණ අවබෝධයේ විශේෂයි බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත ගුණස්කන්ධය සිහිපත් කර ගැනීම කෙරෙහි. පින්නතුනි ධර්මය කියනකොට මේ කාරණා ටික තුල අපි හැමදාම මතක් කරනවා වගේ අපි කාගේ ජීවිතවලට උතුම් ප්‍රතිපදාවක් පෙනෙන විදිහට අපි ධර්මකාරණාවන් ජීවිතයට භාවිත කළ යුතු වෙනවා. ඒ විදිහට අපි ධර්ම ප්‍රතිපදාවක් පැහැදිලි වෙන විදිහට ධර්ම ශ්‍රවණය කරනවා වගේම ඒ දේවල් අපිට ත්‍රිපිටකය තුල හාත්පස ගැළපෙන කාරණාවන් බවට පත්විය යුතුත් වෙනවා. මොකද යම්කිසි ධහමක් විස්තර කරනකොට පරයාය ධර්ම සහ නිෂ්පරයාය ධර්ම කියලා කාරණාවක් තියෙනවා. පරියාය ධර්මයන් කියලා කියන්නේ යම්කිසි ක්‍රමවේදයකට අනුව යම්කිසි පරියායකට අනුව දේශනා කරන ධර්මයන්ට කියනවා පරියාය ධර්ම කියලා. එතකොට නිෂ්පරියාය ධර්මයන් තියෙනවා සාමාන්‍යයෙන් පොදුවේ එක ක්‍රමවේදයක් නැතුව සියලුම ධර්මයන්ට පොදු ධර්මතා ලෙස දේශනා කරපු ක්‍රමවේදයන් අපිට දකින්නට තියෙනවා. එනිසා අපි ධර්මතාවයක් පිළිබඳව තේරුම් ගන්නකොට නැතිනම් එක කාරණයක් පිළිබඳව විග්‍රහ කර ගන්නකොට යම් સંદર્ભයක් තුළ ඉඳලා නම් ඒ කාරණය විග්‍රහ කරන්නේ ඒ સંદર્ભයේ පිළිබඳව අපිට අවබෝධයක් තිබිය යුතු වෙනවා. එහෙම නැති වුණොත් ඒ સંદર્ભයේ පිළිබඳව අවබෝධයක් නැති වුණොත් අපි විසින් ඒ කාරණාව පටලව ගන්නවා. එහෙම නැති වුණොත් ඒකේ අර්ථ හානිය වෙනවා. එක තැනක තියෙන සූත්‍ර ඛණ්ඩයක් අපි අරගෙන තවත් තැනකට බහලා දැම්මොත් ඇතැම් වෙලාවට ඒ සූත්‍ර ඛණ්ඩ දෙක නොගැලපීමකට යන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා මාතරම් පිතරං හන්त्वा රාජානෝ ද්වේච කත්තේ කියලා ගාථා. ඒකෙදි මව්පියන් දෙදෙනක් මරලා ශාස්ත්‍රීය රජවරුන් දෙදෙනක් මරලා දකින නිවනක් පිළිබඳව දේශනා කරනවා. ඔය සූත්‍ර පාඨය ඔය විදිහටම අරගෙන අංගුත්තර නිකායේදී පංච ආනන්තරීය ධර්මයන් ගැන දේශනා කරනකොට මෙතනට මේ මාතරම් පිතරම් හන්වා මව්පිය දෙදෙනාම මරලා නිවන් දකින්නවා කියන කාරණාවයි මේ දේ කළ පුද්ගලයන් ඒකාන්තයෙන්ම නිරේගාමී වෙනවා කියන තැනට මේ සූත්‍ර පාඨය දැම්මොත් එහෙම ඒ දෙක ඕනම කෙනෙකුට පේනවා පරස්පර විරෝධී නොගැලපෙන සූත්‍ර දෙකක් හැටියට. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රය විවරණයට ලක් කළ ආකාරය පිළිබඳව ඒ ගාථාව දේශනා කළ අර්ථය පිළිබඳව අටුවාව තුළ තවදුරටත් විග්‍රහ කරනවා වගේම ඒක පරයායකින් දේශනා කළා තියෙනවා මාතරම් පිතරම් හන්තා කියනකොට අම්මා තාත්තා කියලා කියන්නේ මොකද්ද මෙතන එතකොට මව මව සසරෙහි නැවත නැවත උපදවන්නට හේතුව වන ජනිකාව හෙවත් තෘෂ්ණාව අර්ථ ගන්නනවා ඒ වගේම පියා පියා කියන තැනදී අවිද්‍යාව අර්ථ ගන්නනවා කියලා දැන් මෙතන තියෙන අර්ථයක් තියෙනවා ඒ වගේම පළක් තියෙනවා එතකොට මේ වගේ අර්ථය බෙදා නොගැනීම මත ඒ ඒ සන්දර්භයට අනුව ඒ කාරණේ තේරුම් නොගැනීම මත බොහෝ වෙලාවට බොහෝ දිනකු ප්‍රශ්න ගැටලු වාද විවාද ඇති කරගන්න බවක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේක අදේ ඉඳන් පවතින කාරණයක් නෙමෙයි බොහොම අතීතයේ ඉඳලම පවතින කාරණයක්. අපි කතාවත් උපකරණයේ දිහා බලනකොට ඇතම් වෙලාවට පේනවා කතාවත් උපකරණය තුන්වෙනි ධර්ම සංගායනාවේදී මුගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ විසින් පරප්‍රවාද මතනය සඳහා දේශනා කළේ මේ කෘතිය තුළ නැතිනම් මේ ග්‍රන්ථ කීපය තුළ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ පරප්‍රවාද ගොඩනැගීමේදී මේ පරියාය නිෂ්පරියාය තේරුම් ගන්නට බැරි කම නිසා බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වී තිබෙන ආකාරය. එකක් කිව්වොත් අපි සත්වයේ පුද්ගලයේ පරමාර්ථ වශයෙන් බාහිර ලෝක ජීවත් වෙනවද කියලා ප්‍රශ්නයක් ගොඩනැගුණු වෙලාවේදී අන්‍යවාදීන් විසින් උපස්තම්භක කරගන්නේ සූත්‍ර දේශනාමයි ජාතක දේශනාදී උපස්තම්භක කරගන්නෝ ඔවුන්ගේ උද්ෘතයන් දැක්වීම සඳහා මම අතීතයේදී මේ මේ විදිහට මේ මේ ආත්ම භාවයන් වල උත්පත්ති ලැබුවා මේ මේ තැන්වල මේ විදිහට ඉපදිලා අහවල් තැන ඉපදුණා මේ වගේ කාරණාවන් පිළිබඳව උද්ෘත කරලා මේ පුද්ගලයෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එතකොට මේ විදිහේ අයෝ මේ වික්කවේ පුද්ගලා සන්තෝෂ සංවිජ්ජමානෝ ලෝකස් විමහණනේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකෙ විද්‍යමාන වෙනවා. මේ ලෝකෙ පුද්ගලයේ පරමාර්ථ පුද්ගලයේ ඉන්නවා කියලා කාරණාවකට ඇතැම් අය පත් වෙලා තියෙනවා. ඒ දේශනාව කළ පරයාය තේරුම් නොගත හොත් එබඳු ප්‍රශ්න ගැටලු වාද විවාද ඇතිවීම වැළැක්විය නොහැකියි. එනිසා මේ කතා කරන කාරණා ටික අපි තේරුම් ගත යුත්තේ මේ સંદર્ભයට අපි යොමු වීම තුල මේ સંદર્ભයට යොමු වීම තුල කියලා කියන්නේ මේ කතා කරන පරයය මේ කතා කරන මාතෘකා ටික පිළිබඳව අපි තේරුම් ගත යුතු වෙනවා එහෙම තේරුම් නොගතහොත් අපි ඒ තුල මහා අවුලකට පත්වීම නිතින්ම සිද්ධ වෙනවා විශේෂයෙන්ම අපි මේක පෙර සඳහන් කරපු කාරණාවක් උදාහරණයක් ඇටියට ගත්තොත් සීලබ්බත පරාමාසයන් පිළිබඳව කතා කරනකොට දැන් කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා සීලබ්බත පරාමාස කියන සීලය ගැන කතා කරනකොට පංචශීලයත් සීලබ්බත පරාමාස වෙනවද කියලා කතා කරලා තිබුණා. එතකොට පංචශීලයත් සීලබ්බත පරාමාසයක් වෙනවා කියන තැනකදී මේ ශාසනයෙන් බාහිර කියන තැන සීලබ්බත පරාමාසයේ විග්‍රහ කරනවා මේ ශාසනයෙන් බාහිර නිවන් පිණිස ඇති කරන ක්‍රමවේදයන් පිළිබඳව සීලබ්බත පරාමාස විග්‍රහය තුළ කතා කරනවා. නමුත් ඒ විදිහට කතා කළත් මෙතනදී අපිට සීලබ්බත පරාමාස කියන එක අපි මේ સંદર્ભය තුළදී කතා කළේ මේ ශාසනයේ සීලය සහ බාහිර ශාසනයේ සීලය තුළ අතර ඇති වෙනස පෙන්වන්නට ඒ කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කියන කාරණාවත් එක්ක මේ ශාසනය කෙනා සිල්වත් වෙනවා දෘෂ්ටියකට නොපැමිණ දර්ශනයකින් යුක්තව දර්ශනයකින් සම්පන්නව සිල්වත් වෙනවා කියන තැනකුත් එක්ක අදාළ කරගෙනයි අපි කතා කළේ. එතකොට මේ ශාසනයේ සිල්වතා නිකම්ම සිල් රකින්නව නෙමෙයි අවබෝධයක් ඇතිව සිල් රකින්න පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සිල් සමාදන් වෙලා නිදාගෙන හිතියත් සිල් රැකෙන මට්ටමින් සිල් රකින්න පුජ්‍යලේක් බවට නෙමෙයි මේ ශාසනයේ නිවැරදිව සිල් රකින්න කෙනා පත් වෙලා තියෙන්නේ. ඔහු ඒ සීලය හැමදාම සිල් රකින්නට ඕන තැනක නෙමෙයි සීලෙන් සීලෙන් ඉවත් වෙන තැනටත් ඔහුගේ ප්‍රතිපදාව දියුණු වෙනා ඔහුගේ ප්‍රතිපදාව යොමු වෙලා තියෙනවා කියන කාරණාව විග්‍රහ කරනකොට අපි පැහැදිලි කරපු දේ සමහර වෙලාවට කෙනෙක් නැවත ප්‍රශ්න කරලා තිබුණා පංචශීලයත් සීලබ්බත පරාමාසද කියලා. පංචශීලයේ කිසිසේත්ම සීලබ්බත පරාමාස වෙන්නේ නැහැ. පංචශීලයේ සීලබ්බත පරාමාස නොකිය යුතුයි. මොකද මේ ශාසනයෙන් බාහිරව වුණත් කෙනෙක් සතෙක් නොමර ඉන්නව නම් ඒක කුසල සීලයක්. ඒ නිසා තමයි අකිරියවාදයට වැඩිය ක්‍රියාවාදයේ බොහොම වටිනාකමක් දෙන්නේ ශේස්ත්‍ර වෙන දෙයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අකිරියවාදය කියලා කියන්නේ කර්මයේ කර්මඵලය විපාක පිළිබඳව නොදන්න දෙයක්. නමුත් ක්‍රියාවාදය කියලා කියන්නේ කර්මයේ කර්මඵලය අදහන දෙයක්. නිගණ්ඨනාථ පුත්‍රයන් යම් ව්‍රත සමාදානයක හිටියත් නිගණ්ඨනාථ පුත්‍රයන් සත්‍යයන් කෙරෙහි පරම අවිහිංසාවක් ප්‍රකාශ කරනකොට ඒ අවිහිංසා වාදය තුළ ඔහු සතුන් නොමරීමක් සිද්ධ කළා නම් හොරකම් නොකිරීමක් සිද්ධ කළා නම් පිනතුනේ ඒ දේවල් අකුසල් නෙමෙයි ඒ දේවල් කුසල්. මොකද ඒ දෙයින් විරතියක් සිද්ධ වෙනවා සතුන් නොමැරීම ආදී විරති භාවයන් ඒ තුළ යෙදෙනවා. හැබැයි ඒ කුසලය ඔවුන් විසින් අකුසලයක් බවට පරිවර්තනය කරගන්නවා. ඒ කියන්නේ කුසලයේ අකුසලයක් වෙනව නෙමෙයි. ඒ කුසලයේ නැවත අකුසලයන්ගෙන් අරමුණු කරනවා සත්‍යාගයේ ශුද්ධිය පිණිස, පිරිසුදු බව පිණිස, නැතිනම් නිවන පිණිස ප්‍රතිපදාව මේකයි කියලා සෝනිසින් නැවත ඒක දිට්ඨි උපාදානාදී උපාදානයන්ගෙන් උපාදාන කරනකොට සීලබ්බත උපාදානයන්ගෙන් උපාදාන භාවයට පත් වෙනකොට ඒ දේ අකුසලයක් බවට අකුසල පක්ෂයේහි වැටෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට නමුත් සතුන් නොමැරීම කියන එක කුසලයක්. එහෙමනම් මේ ශාසනයේ පන්සිල් ගැන අපිට අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. තිසරණ සහිත සීලයක් සමාදන් වෙන කෙනෙකුගේ තියෙන කුසල සීලය ගැන අමුතුවෙන් කතා කළ යුත්තේ නැහැ. ඒකට ඒක කොහොමත් කුසල ධර්මයක් හැටියට අපි දන්නවා. නමුත් මේ ශාසනයේ අපි නිවන් දකින්න සිල්වත් වෙන කෙනෙකු විසින් ඇති කරගත යුතු ඥාන දර්ශනයක් තියෙනවා. එතකොට අපි සතෙක් මරනවා කියන තැනකදී සතෙක් මරන්න හම්බෙන පුද්ගලභාවය තුල අපි වාසය කරනවා නම් දිගින් දිගටම ඒ තුල ඉන්නවා නම් පින්නතුනේ ඒ සීලය තුල දර්ශනයෙන් උණුසුම් කළ දර්ශනයේ යෙදෙන්නේ නැහැ. දර්ශනයේ යෙදිලා නැත්නම් ඒ සීලය තුළ සිද්ධ වෙන කුසලයේ බලාපොරොත්තුව හෝ තණ්හාව හෝ සුගතිගාමී වීම කෙරෙහි යෙදෙන තණ්හාවක් හෝ ඒ තුළ යෙදෙන්න පුළුවන්කම තියෙනවා. නැතිනම් සීලබ්බත පරාමාසයන්කින් ඒ සීලය අපි ඇසුරු කිරීම කියන කාරණේ යෙදෙන්න පුළුවන්කම තියෙනවා. ditthi sahagata upadannayangen ඒ සීලය ඇසුරු කරන්නට පුළුවන්කම යෙදෙනවා. තණ්හා උපාදානයෙන් ඒ සීලය ඇසුරු කරන්නට පුළුවන්කම යෙදෙනවා. ඒ නිසා මේ සීලය මේ ශාසනයේ මේ උපාදානයේ දුරු කරගන්නට අවශ්‍ය දර්ශනයකින් යුක්තයි කියලා කියනකොට ඒ සීලය හැම වෙලාවකදීම උපස්තම්භක වෙලා තියෙනවා. එයාට දර්ශනය සාක්ෂාත් කරන්නට දර්ශනය උපස්තම්භක වෙලා තියෙනවා. සීලය උපාදාන වශයෙන් ගන්නේ නැතිව ඉන්නට ඒ තුල තවත් සිල්වත් පුද්ගල භාවයන් ගොඩනගලා කෙලස් වර්ධනයේ පැත්තට යොමු නොකරන්නට හේතුව සකස් කරලා තියෙන්නේ පදනම සකස් කරලා තියෙන්නේ සම්පූර්ණම ඔහු තුල පවත්නා ආර්ය දර්ශනය නිසා. එනිසා අපි මුලින්දලම මේ දහම් පරයය කතා කරන්නේ ලෝකෝත්තර අර්ථ සාධන සාධනයේ විශේෂයි එහෙමත් නැතිනම් ලෝකෝත්තර ප්‍රතිපදාවක් පිළිබඳව පැහැදිලි කරගන්නට එනිසා සීලේහි ආනිසංශ අපි කතා කරන්නේ නැතුව මේ කතා කරන්නේ සිල්වත් වෙනවා දර්ශනයකින් යුක්තව එතකොට සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ නොකරන ලද සීලයක් බවට පත් කරගන්නට නම් අපිට මරන්නට සතෙක් හම්බෙන්නේ නැති තැන දක්වාම අපි ඥාන දර්ශනයක් වැඩි යුතු වෙනවා. ඒකෙන් කියන්නේ අද සිල්වත් වෙන්නේ මරන්න සතෙක් හම්බෙන්නේ නැති මට්ටම දක්වාම පත් වෙලා සිල්වත් විය යුතුයි කියනවා නෙමෙයි. එතනින් පැහැදිලි කරන්නේ අද සතෙක් නොමර ඉන්න තැනින් සිල්වත් වෙන අපිට මේ සීලය තුලත් සීලය උපකාර කරගෙන ගමන් මඟක් තියෙනවා නුවණක් තියෙනවා ඥාන දර්ශනයක් තියෙනවා සාක්ෂාත් කරන්නට මරන්නට බාහිර සතෙක් හම්බ වෙන්නේ නැති මට්ටමට. එතකොට බාහිර සතෙක් හම්බ වෙන්නේ නැති මට්ටමට තරම් අපි සිල්වත් තුන දවසට පින්නතුනේ අපි සතෙක් මරනවා කියන එක කරන්න අබහුව කෙනෙක් බවට පත් වෙනවා නිකම්ම. ආත්මභාවයක් බාහිර රූපෙ තුල හම්බ වෙන්නේ නැති මට්ටමටපත් වෙනකොට දැන දැන සතෙක් මරණ මට්ටමින් අපි අභව්‍ය වෙනවා. එතකොට ditthිය සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙනකොට ආත්ම දිට්ඨියක් නැති වෙනකොට පවතින ආත්මයක් ඝාතනය කරනවා කියන කාරණය කවදාවත් සිද්ධ නොවන දෙයක් බවට පත් වෙනවා. දැන් ඔහු තවදුරටත් පාණාතිපාතා ශික්ෂාපදය වෙනමම අමාරුවෙන් රකින්නෙක් බවට පත් වෙලා නෙමෙයි ඔහු පිහිටි සිල්ලත් එක් බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ ඥාන දර්ශනය වෙනස් වීම තුළ. නමුත් ඒක सिद्ध කරන්නට ඔහුට සිද්ධ වුණා අද එබඳු ඥාන දර්ශනයක් පිළිබඳව දැක්මක් ඇතුව සිල්වත් වෙලා ධර්මයේ තුල හික්මෙන්නට. එතකොට අපි කතා කරන්නේ මේ කාරණා දෙකම අරගෙන දෙකම සාපේක්ෂ කරගෙන ඒ තමයි අද පුද්ගල භාවයේ තුල ගන්න සීලයේ තියෙන දෝෂය තමයි ඕනම වෙලාවක මේ සීලය සීලබ්බත පරාමාස වෙන්න පුළුවන්කම තියෙනවා තෘෂ්ණාවන්ගෙන් ඇසුරු වෙන්නට පුළුවන්කම තියෙනවා එතකොට මේ පරාමාසයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන් සීලයක් බවට මේකපත් වෙනවා. එතකොට මේ පරාමට්ඨ සීලය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ අපරාමට්ඨ සීලයකට යන්නට පුළුවන් තැනක් ගැන. ඒ කියන්නේ මේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය නොකරන තැනකට යන්න අවශ්‍ය දර්ශනයක් පිළිබඳව. එනිසා අද ඔබට සිල්වත් වෙලා කරන්නට වැඩක් තියෙනවා. සිල්වත් වෙලා කරන්නට වැඩක් තියෙනවා කියලා කියන්නේ සීලයක් සමාදන් වුණොත් සමාදන් වුණ සීලය සමාදන් වෙලා සිල් කැඩෙට්ටයි බියෙන් නිදාගෙන ඉඳීම හෝ සිල් කැඩෙට්ටයි බියෙන් පැත්තකට වෙලා ඉඳගෙන ඉඳීම නෙමෙයි මේ ශාසනයේ සිල්වතාගේ ස්වභාවය සිල්වතාගේ ස්වરૂපය බවට පත් වෙන්නේ. එහෙනම් ඔහුට කරන්නට තියෙනවා යම් කාර්යයක් ඒ තමයි ඔහුට සිල්වත් පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් ඔහුට තියෙනවා ඒ සීලයේ හිත් තුළ පිහිටලා ඉන් මත්තේහි වැඩි යුතු ධර්මතා ටික වඩන්නට. එතකොට ඔහුට සත්පුද්ගල ආත්ම දෘෂ්ටියක් තියෙනවා නම් ඒ ආත්ම දෘෂ්ටිය තුළ සත්‍යය සංකිලේශී බවට පත් වෙනවා නම් පිරිහීමටපත් වෙනවා නම් ඒ සංකිලේශී බව දුරු කරගන්නට අවශ්‍ය ඥාන දර්ශනයක් මාර්ගයක් සකස් කර ගැනීම ඔහුට බාර කර්තව්‍යයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අද සිල්වත් තුන කෙනාට තියෙනවා මත්ෙහි ප්‍රතිපදාවක් වඩන්නට අද සතෙක් ඉන්නවා සතෙක් නොමර ඉන්නවා නමුත් ඒක සංකලේශී බවකින් යුක්තයි ඒ නිසා සංකලේශී නොවන මනසක් හදාගන්නට නම් අපිට ආර්ය දර්ශනයක් වඩන්නට ඕනේ ඒ දර්ශනය තුළ අපිට සිද්ධ වෙනවා සතෙක් බාහිර හම්බ වෙන්නේ නැති තැනකට අපේ මනසපත් කරගන්නට එතකොට අපි සංවර වෙන්නේ පිහිටි සීලයක් තුළ මරන්නට සතෙක් හම්බ වෙන්නේ නැති බව තුළ එතකොට අන්න ඒ මට්ටමේ සීලයක් කිසිදා පරාමාසයන්ගෙන් ඇසුරු කරන්නට හැකි පරාමර්ථ සීලයක් බවට පත් වෙන්නේ නැහැ. සංකලේශී බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒකට ඔහු අභව්‍යයි ඔහුගේ ඥාන දර්ශනයේ ඒ මට්ටමක පිහිටා නැති නිසා. ඒ නිසා බාහිර ශාස්ත්‍රයේ සිල්වතාගේ සහ මේ ශාස්ත්‍රයේ සිල්වතාගේ අතර ඇති වෙනස ඔන්නෝකයි. එතකොට මේ ශාසනය සිල්වතා දර්ශනයකින් යුක්ත වේදේ කරනකොට බාහිර ශාස්ත්‍රයේ ඒ දර්ශනයේ නැතුව සුද්ධියක් බලාපොරොත්තු වෙනවා. එනිසා අපි පුද්ගල බව වැඩි වෙන පැත්තට නම් ඒ සීලය රැකලා තියෙන්නේ අනිවාර්යයෙන්ම අපි ඒ සීලය පරාමර්ථ සීලයක් බවට පත් කරගෙන තියෙනවා. එනිසා පුද්ගල බව දුර වෙන මට්ටමට අපි ඒ සීලය භාවිත කරනවා නම් ඒක අපිට අපරාමර්ථ සීලයක් ඇති කරන්නට හේතු වෙනවා. එනිසා ඒ කාරණාව තුළ පැහැදිලි කරන්නේ ඒ වගේ දෙයක්. මොකද ඒ ටික පැහැදිලි කළොත් හොඳයි කියලා මට අදහසක් ඇති වුණා. කීප දෙනෙකු විසින් ඒ ප්‍රශ්නය යොමු කළ නිසා වගේම යම් මිත්‍යා මතයකුත් සමාජය තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා ඇතම් දේශකයන් තුළින් පංචශීල සමාදන් වෙනවා කියන එක සීලබ්බත පරාමාස ඒ සීලේ නොරකිය යුතුයි ඒක රැකෙන්නට ඕනේ දෙයක් මිසක රැකී යුත්තක් නෙමෙයි කියලා යම් මිත්‍යා මතවාදයක් තියෙනවා. ඒ නිසා ඒ සියල්ලටම විවරණයක් ලෙසයි මේ කාරණා ටික පැහැදිලි කළේ. අදාළ સંદર્ભය තුළ ඉඳලා අපි යම් ධර්ම කාරණාවක් තේරුම් ගත යුතුයි. අපි කතා කරගෙන ඉන්නේ මේ හැම කාරණාවක් තුළම ඇති දාර්ශනික පැතිකඩ පිළිබඳව. එතකොට ඒ තුළ අපිට බැස ගන්නට පුළුවන් ගැඹුරු අර්ථ විවරණය පිළිබඳව ඒ හැම තැනකදීම බලාපොරොත්තු නොවිය යුතුයි සාමාන්‍ය කෙනෙකු විසින් නිතරම කතා බහ කරන කාරණා ටිකම මේ තුල පැහැදිලි වෙයි කියන කාරණාව. ඊට වඩා ගැඹුරට ඊට වඩා එහාට ගිහිල්ලා තමයි අපි මේ කාරණා ටික කතා කරන්නට උත්සාහවත් වෙන්නේ. ඒකෙන් කියන්නේ මුල ටික වැරදි කියන එක නෙමෙයි. මුල ටික පිළිබඳව දන්න නිසා අපි අග ටික පිළිබඳව කතා කරනවා. නිසා මෙන්න මේ විදිහට අපිට හැම වෙලාවකදීම මේ ශාස්ත්‍රණයේ සීලයක් තියෙනවා. ඒ සීලය රැකිය යුතු සීලයක්. ඒ සීලය පිහිටි සීලයක් බවට පත් වෙන මට්ටමට එනකන් අපි සීලය රැකිය යුතුයි, සමාදන් විය යුතුයි, ආර්ය දර්ශනයක් වැඩි යුතු බවට පත් වෙනවාමයි. ඒ නිසා ඒ කාරණාවත් අපි සිහි තියාගන්න ගමන්ම අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ අපි පසුගිය දේශනාවන් තුල කතා කළේ පහතබ්බ නිर्देशය පිළිබඳව එහෙම නැතිනම් පශම්බිදාවේ එන සුතමය ඥානයට අදාළ පහතබ්බ ප්‍රහාණය කළ යුතු ධර්මතාවයන් පිළිබඳව අපි කතා කරන්නේ ප්‍රහාණය කළ යුතු එක් ධර්මතාවයක් කතා කළා ධර්මතා දෙකක් කතා කළා ඊට පස්සේ ධර්මතා තුන පිළිබඳවයි අපි කතා කරන්නේ එතකොට තිස්සෝ තණ්හා කියලා අපි කතා කළා තුන්ආකාර තණ්හාවක් පිළිබඳව තුන්ආකාර තණ්හාව පිළිබඳව කතා කළා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තුන් ආකාර තණ්හාවේ ලක්ෂණයන් පිළිබඳව අපි කතා කරන්න තියදුනා. මොකද්ද කාම තණ්හාව කියලා කියන්නේ? මොකද්ද භව තණ්හාව කියලා කියන්නේ? මොකද්ද විභව තණ්හාව කියලා කියන්නේ කියලා. රූපේ කෙරෙහි පතිත වෙලා ඒ මත ජීවත් වෙන එක තුළ අපි ඇති කරගන්නා කාම සංහාව ඒ වගේම සස්සත දිට්ඨි සහගතව අපි ඇති කරගත්ත භව සංහාව කියලා කියන එකට ඊට පස්සේ උච්ඡේද දිට්ඨි සහගතව ඇති කරගත්ත තණ්හාවට කියනවා විභවය විභවය කියලා උච්ඡේදයේ සිඳීම පිණිස ඇති කරගත්ත තණ්හාවට. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් ආකාර තණ්හාව සත්‍යයට ඒ ඒ තන ඒ ඒ ස්කන්ධ ටික තුල ඇලෙන්නට ඒ ඒ ස්කන්ධ ටික තුල පුද්ගල බව ගොඩනගන්නට උපකාර වෙලා තියෙනවා කොටින්ම කියනවා නම් මේ සසර තුල අරගෙන යන්නට මේ ගෙවල් හදන්නට සුදුසු තෘෂ්ණාව නැමැති වඩුවෙක් බවට පත් වෙලා තියෙන්නේ ඔය තුන් ආකාර තණ්හාව කියන එක. එතකොට අපි එතනදී කතා කළා මේ තණ්හාව ආකාර කීපයකට කතා කරනවා අපරාපිතිස්සෝ තණ්හා තවත් තුන් ආකාරයකින් තණ්හාව තියෙනවා රූප තණ්හා අරූප තණ්හා නිරෝධ තණ්හා. රූප තණ්හාවත් අරූප තණ්හාවත් නිරෝධ තණ්හාවත්. එතකොට රූප කෙරෙහි ඇති තණ්හාව අරූප භූමිය කෙරෙහි ඇති තණ්හාව එතකොට නිරෝධ ධාතුව පිළිබඳව ඇති තණ්හාව කියනකොට අපි කතා කරන නිරෝධය නෙමේ මෙතනදී අර උච්ඡේද දිට්ඨි සහගත තණ්හාව පිළිබඳවමයි නැවත කතා කරන්නේ රූප භූමිය පිණිස රූපාවචර භවයේහි ඉපදීම පිණිස ඇති කරගන්න තණ්හාවට කියනවා රූප තණ්හා කියලා. ඒ වගේම අරූපාවචර ලෝකයේ ඇති ඒ ස්කන්ධයන් කෙරෙහි යෙදෙන තණ්හාවට කියනවා අරූප තණ්හා කියලා. ඒ වගේම උච්ඡේද දිට්ඨි සහගතව සිදීමක් ගැන ඇති තණ්හාව. මේ ඔක්කොම ඉවරයි කියන තැනක් කෙරෙහි ඇති කැමැත්තක් තියෙනවා නම් ඒ කෙරෙන ස්කන්ධ ටිකට ඇති තණ්හාවට කිව්වා විභව තණ්හාව කියලා. එතකොට මේ තුල තියෙන පොදු ලක්ෂණයක් තණ්හාවේ ස්වභාවයේ තියෙන පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාගසාගතා తත්‍ර తත්‍රාබි නන්දනී කියන ස්වභාවය. පුනර්භවයේ පිණිස මේක හේතුවක් වෙනවා. පුනර්භවයේ පිණිස පවතිනවා. ඒ වගේම මේ පුනර්භවයේ පිණිස පවතිනව විතරක් නෙමෙයි නන්දි රාග සහගතා නන්දි රාග ස්වභාවයෙන් යුක්තයි නන්දියෙන් සහ රාගී ස්වභාවයෙන් යුක්තයි తත්‍ර తත්‍රාභිනන්දනි ඒ ඒ තැන සතුට වෙන ස්වභාවයෙන් යුක්තයි එතකොට මොන මට්ටමකින්ද එන්නේ ඒ ඒ තැන සතුට වෙන ස්වභාවය තියෙනවා කාම තණ්හාව කියනකොට අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන්ගේ සතුට වෙනවා රූප තණ්හා කියලා කියනකොට අපිට සස්සත දික්ති සාගත භවයේ සතුට වෙනවා ඊට පස්සේ විභවය පිළිබඳව අපි සතුට වෙනවා. නමුත් යථාර්ථයක් විදිහට මේ ඔක්කොගෙම ඇති වෙලා තියෙන සමුදේ ලක්ෂණයේ විදිහට අපි එකම තැනක සතුට වෙලා තියෙනවා. ඒක තමයි වැදගත් කාරණේ බවටපත් වෙන්නේ. මේක අපේ ලෝභය කියන මූලයෙන් විතරක් දකින්නට එපා කියන කාරණේ අපි පැහැදිලි කරලා තිබුණ කතා කරලා තියෙනවා. ඒ කියන්නේ කාම තණ්හා කියනකොට කාමය ගැන ඇති ලෝභය කියන දේ විතරක් නෙමෙයි. ඊට පස්සේ අපි භව තණ්හාව කියනකොට භවය පිළිබඳව තියෙන ලෝභය නෙමෙයි. විභවය පිළිබඳව තියෙන ලෝභ නැමැති අකුසලය නෙමෙයි. මෙතනදී කතා කරන්නේ සමුදේ ලක්ෂණයෙන් ඒ සමුදේ ලක්ෂණය ආයෝහනාර්ථයත් එක්කම තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ රැස් කර ගැනීම කියන කාරණාවකුත් එකයි මේ කතා කරන්නේ. එතකොට ඒ තණ්හාව මේ තුන් තැනක තුන් ආකාරයකට කතා කළාට තුන් තැනටම පොදු තණ්හා ලක්ෂණයක් තියෙනවා. තුන් තැනටම පොදු ලක්ෂණය තමයි කාම තණ්හාව ඇති කරගන්න කෙනා තණ්හා කරන්නේ මොකටද? බාහිර රූපෙට ආසයි කියලා කිව්වට ආස නැයි කියලා කිව්වත් ආසාව හෝ නැති බව හෝ තුල ඔහු තණ්හාව පතිත කරගෙන තියෙන්නේ සම්පූර්ණම ආධ්‍යාත්මික පැත්තේ රූපයකට. ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තේ ස්කන්ධ ටිකකට ආධ්‍යාත්මික පැත්තේ ස්කන්ධ ටිකකට කියලා කියන්නේ බාහිර ස්කන්ධ කියනවා කියන එක නෙමෙයි. ආධ්‍යාත්මික ධර්මතා ටිකක යථාර්ථය නොදන්න කම නිසා තමයි ඔහුට ඒ විදිහේ රැස් කර ගැනීමකට ගිහිල්ලා තියෙන්නේ. සමුදේ ලක්ෂණයක් ඇති කරලා තියෙනවා. යම් විදිහකින් ඔහුට දකින්න පුළුවන්කම ලැබුණොත් ආධ්‍යාත්මික ධර්මතා ටික උටේට පදනම නැති වෙනවා. මේ සමුදය රැස් කරගන්න ලක්ෂණේ ගොඩනගන්නට. එතකොට කාම තණ්හාව ඇති කරගන්න කෙනාගේ පොදු ස්වභාවයේ බවට පත් වෙන්නේ රූපය කෙරෙහි ඇලුනා කියලා අපි එළියේ තියෙන රූප විශේෂෙහි ඇලිලා අම්මට කැමති දරුවට කැමති කියන තැනකින් අදහස් කළාට ඇත්තටම මෙතන තියෙන යථාර්ථයේ බවට පත් වෙන්නේ රූපය අම්මා කොට පෙන්නන පංච උපාදාන ස්කන්ධයට තණ්හා උපාදාන දෙක ඉදිරිය තියෙනවා කියන එක. එතකොට ශබ්දය අපි දන්න මිහිරි ශබ්දයක කොට පෙන්නන පංච උපාදානස්කන්ධයේට තණ්හා උපාදාන දෙක යෙදලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට අතිවේන්තම තණ්හා කරලා තියෙන්නේ අපි අම්මට ආදරේ කියලා කිව්වට තමන් කරගත්ත ස්කන්ධ පංචකයකට. මොකද අම්මා කියලා හදාගත්ත තැන තියෙන යථාර්ථය බැලුවහම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටිකක්. එතකොට තමන් කවුද කියලා බැලුවාම මම කවුද කියලා බැලුවාම තමනුත් මම ඉන්න බව නියෝජනය වෙලා තියෙන්නේ ඒ ටික මතමයි. එතකොට අපි අම්මට ආදරේ කියලා කිව්වට අපි ආදරේ කළා කියන්නේ අපි අම්මා කියලා හිතින් දැනගන්න මට්ටමට එහෙම නැතිනම් අපි අම්මව ඇසුරු කරන මට්ටමට තමයි මේ තණ්හාව අපි යොදාගෙන තියෙන්නේ. ඒකත් අපිට පේනවා අපි තණ්හා කරලා තියෙන වෙන කොහෙටවත් නෙමෙයි මේ ස්කන්ධ පංචකය ගැනමයි කියලා. ඒ වගේම ඒ රූප තණ්හා අරූප තණ්හා කිව්වත් භව තණ්හා විභව තණ්හා කියලා කිව්වත් ඒ හැමතැනකම යෙදෙන එකම ධර්මතා විශ්යක් තියෙනවා. ඒ තමයි තමන් තමන්ගේ ස්කන්ධ ටික කියන තැන යථාර්ථය අවබෝධ නොකරගෙන. තමන්ගේ ස්කන්ධ කියලා කියන්නේ පුද්ගල භවයයි කියන එක නෙමෙයි බොහෝ වෙලාවට තැම්පත් වචනවල එල්බෙන්නට උත්සාහවත් වෙන නිසා හැම කියන්නේ ස්කන්ධ ටික පිළිබඳව කරගන්න තණ්හාව මේ හැම තැනකටම පොදු එකක්. පොදු දෙයක් බවට පත් වෙලා තියෙනවා. කාම තණ්හාවේදීත්, භව තණ්හාවේදීත්, විභව තණ්හාවේදීත් කියන මේ තුන් ආකාර තණ්හාවටම පොදු දෙයක් බවට පත් වෙලා තියෙනවා. ස්කන්ධ ටික පිළිබඳව කරන තණ්හාව පිළිබඳව අපි කතා කරනකොට. ඒ නිසායි අපි ඒ ඒතන ඇලෙනවා කියන වචනේ කතා කළේ ස්කන්ධ ටිකේ ඒ ඒතන පිළිබඳව අපි ඇලෙනවා ඒ ඒතන ඇලිලා ඒ ඒතන කටයුතු කරනවා. එතකොට ඒක භූමි වශයෙන් වෙන්නට පුළුවන්. ඒක අන්තිමේටම යෙදිලා තියෙන්නේ අපි කාමයේහි ඇලිලා භවයේහි ඇලිලා විභවයේහි ඇලිලා කියන තැනටපත් කරලා තියෙනවා. නමුත් යථාර්ථය තමයි මේ හැමතැනකදීම ස්කන්ධ ටික රැස් කරගන්න මට්ටමක ජීවත් වෙනවා කියන එක. ඒක ස්කන්ධ ටිකේ රැස් කරගන්න මට්ටමක ජීවත් වෙන අපිට මේ තුන් ආකාර තණ්හාව පිළිබඳව එක අර්ථයකින් වැටහුනොත් මම හිතනවා ඒක ඊටාම පහසුවක් තියෙයි ඒක තේරුම් ගන්නට මේ කියන කාරණාව පිළිබඳව කියලා. ඊට පස්සේ අපිට තියෙනවා ධර්මතා හතරක් පිළිබඳව කතා කරන්නට චත්තාරෝ ධම්මා පහතබ්බා ධර්මතා හතරක් තියෙනවා ප්‍රහාණය කළ යුතු මොකද්ද ධර්මතා හතර චත්තාරෝ ඕඝා ඕඝ හතරක් තියෙනවා කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග කියන මේ ඕඝ හතරක් තියෙනවා අපි ඕඝනීය ධර්ම කතා කරනකොට මීට පෙර සාකච්ඡා කළා තියෙනවා කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියන මේ කාරණාවන් පිළිබඳව යස්ස සංවිජ්ජಂತಿ තං වත්තස්මින් ඕගන්ති ඕසීදා පෙන්තිති ඕග. එතකොට යමක විද්‍යමාන භාවයක් තියෙනවා නම් ඒක සසරවට පැවැත්ම පිළිබඳව එහි ඒ ඕගයේහි සසර සැඩපහරට දමන බවක් තියෙනවා නම් ඒකට කියනවා ඕග කියලා. එතකොට මේක බලවත් කෙලෙස්යක් තමයි ඕගයක් කියලා කියන්නේ. ඒක සැඩපහරක් කියලා කියන්නේ. අපිට හැරෙන්නට බැරි විදිහට මේ සැඩපහරෙන් අපිව ගහගෙන යන එක සිද්ධ වෙන නිසා. එනිසා බලව කිලේසේ ඒතා කාමගුණ සංඛාත කාමේ ඕගා කාම ඕගා. කාමගුණ සංඛ්‍යාත කාමයේහි කෙරෙහි ඇති ඕගය. කාම ගුණයේ සංඛ්‍යාත කාමයේ කෙරෙහි ඇති ඕගයට කියනවා කාමෝගා කාම ඕගය කියලා. කාම තණ්හායේතං නාමං කාම තණ්හාවටම මේක තව පරයය නමක්. එතකොට කාම තණ්හාව කියන එකටම යෙදෙන පරයය තව නමක් කිව්වත් කමක් නැහැ. මේ කාම ඕගය කියන කතා කරන තැන. එතකොට ඕගය කියලා කියනවා යම් සැඩපහරකට යම් කිසි මට්ටමකින් යම් තැනකට අරගෙන යන නැතිනම් අපි දියසුලිය කියලා කියන යම් ප්‍රවාහයක් කියලා කියන ජල ප්‍රවාහයක් කියලා කියන. මෙන්න මේ සැඩපහරකට එතකොට කාම ඕග ගැන කතා කරනකොට කාමයේ කෙරෙහි අපි නැවත ගෙනවිත් ගෙන දමන සැඩපහර පිළිබඳවයි අපිට කතා කරන්න තියෙන්නේ. කාමයේ පිළිබඳව අපිව අරගෙන යන සැඩපහර පිළිබඳව කතා කරනකොට ඒක පංචකාම ගුණික පංචකාම ගුණික ධර්මයන් කෙරෙහි ඇති කාමයට. එතකොට කාමගුණ සංඛාත සංඛාත කාමේ ඕගා. කාමගුණ සංඛ්‍යාත ධර්මයන් කෙරෙහි ඇති කාමයට කියනවා කාම ඕගය කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් අපි කතා කළා කාමයෙන් මේ කාම ගුණ කියලා. මේ කාම ගුණ බවට පත් වෙන්නේ කාම මනසකින් ඇසුරු කරන්නට කාමයේ වර්ධනය කරන්නට ක්ෂේත්‍රයේ සපේන නිසා බිම සපේන නිසා අපි කතා කළා මේක කාම ಗುಣ හැටියට එතකොට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන් කෙරෙහි යම් ඕගයක් විදිහට නැතිනම් සැඩපහරක් විදිහට අපේ මනස යන බවක් තියෙනවා නම් ඒකට කියනවා කාම ඕගය කියලා. එතකොට ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ඒ වගේම ප්‍රිය ස්පර්ශයන් පිළිබඳව යම් ඡන්දයක් තියෙනවා නම් යම් නන්දියක් තියෙනවා නම් යම් කැමැත්තක් තියෙනවා නම් ලෝකෙ තුල බලාපොරොත්තු තියෙනවා නම් ඒ බලාපොරොත්තු වලට කියනවා කාම ඕගය කියලා. ඕගයේ ස්වභාවය තමයි ප්‍රවාහයක සැඩපහරක ස්වභාවය තමයි අපිව ඇදගෙන යන එක ඒ තුලම පවත්වන එක ඒ තුලම උම්මුජ්ජන නිමුජ්ජනය කරමින් ඒ කියන්නේ ගිල්වමින් නැවත මතු කරමින් අපිව අරගෙන යන එක සැඩපහරට බාර කර්තව්‍යයක් සැඩපහරට බාර වැඩක්. එතකොට අපිට පේනවා කාම ඕගයේ ස්වභාවය තමයි කාම ඕගය ගසාගෙන යනවා අපිව හැම වෙලාවකදීම කාමය වර්ධනය කරන කාමය ඇති කරන පැත්තකට ඒ කියන්නේ රූපය ගැන ඇති කරගත්ත රූපය පිළිබඳව ඇති මනසකට හැම වෙලාවකදීම බලාපොරොත්තු වෙනවා දුක් සහගත බව රූපෙ තුලින් එන දේ සැප සහගත බව රූපෙ තුලින් එන දේ කියන දැක්ම. තම තමන් තම තමන්ගේ ජීවිතයේ පැත්තට හැරිලා බලනකොට තමන්ගේ පැත්තේ පේනවා ඕගය කියන එක මොනතරම් පුතුලද මොනතරම් පැතිරුණු කාරණයක්ද කියන එක. ඒ කියන්නේ අපි ජීවත් වෙන හැම වෙලාවකදීම බලාපොරොත්තු වෙන්නේ සැපසේ ජීවත් වෙන්නනේ. කියන්නේ දුක ජීවිතෙන් ඉවත් කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එක විදිහකින් කියනවා නම් අපි ඉන්න ඉරියව් පැවැත්මක් වෙනස් කරන තැනකදීත් අපි බලාපොරොත්තු වෙන දේ තමයි දුක කියන දේ අයින් කරලා සැපසේ ජීවත් වෙනවා කියන දේ ලබන්නට. ඒකට දුක ඉවත් කරලා සැපසේ ජීවත් වීම ලබන්නට උත්සාහවත් වෙන තැනදී අපිට දුක කියන දේ දකින්නේ රූපේ තුල නම් සැප කියන දේ දකින්නේ රූපේ තුල නම් ඒ හැම තැනකම අපිව නැවත සසරට අරගෙන යන සැඩපහරක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. නැතිනම් කාම භූමිය අපිට නිර්මාණය වෙලා තියෙනවා. අපි කාම භූමියේ පරියාපන්නව ඉන්න කෙනෙක් බවට අපිට පත් වෙලා තියෙනවා. එනිසා ඕගයේ ස්වභාවය තමයි සැපසහගත බව හොයනකම. සැපසහගත බව තුල රැඳෙනකම ඕගයට අයිති දේ බවට පත් වෙනවා. එහෙනම් කාම ඕගය කියනකොට අපි දැනගන්නට ඕනේ මේක ආපහු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂෙහිම තමාව පතිත කරලා තමාව නැවත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේ විඳින්නට පුළුවන් තැන්වලට තමන්ව පත් කරන්න පුළුවන්කම මේ තුල තියෙනවා. එතකොට ඒ තුල අවීචියේහි ඉඳලා පරිණිමිත වසවත්තිය දක්වාම තමන්ව අරගෙන යන්නට පුළුවන්කම ඒ කාම තණ්හාව තුල තියෙනවා. කාම ලෝකයට කාම ලෝකයේ කාම භූමිය කෙරෙහි තමාගේ ඇති ඡන්දයට ඒ මට්ටමේ යෙදෙන ස්කන්ධ ටික කෙරෙහි ඇති කැමැත්තට තමාට මේ හැම තැනකටම ප්‍රතිසන්දි පිණිස අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ගැටලුව තියෙන්නේ අපි හැම වෙලාවකදීම සැපය හොයන අය විදිහට සැප ගවේෂණයේ යෙදෙන අය විදිහට අපි सिद्ध කරගෙන තියෙනවා දුකත් එක්ක ගැටිලා සැපය කෙරෙහි තණ්හා කරනකම එහෙම නැතිනම් අපි ඒ තුල සිද්ධ කරලා තියෙන දේ තමයි අකුසල මූලයන් උපදවන කම නැතිනම් අකුසල ධර්මයන්ගේ යෙදෙන කම සමාදානය සහ මානසික චර්යාව. එහෙනම් අපි සිද්ධ කරගෙන තියෙන වැඩිපුරම කාමයේ තුල සැපය හොයන්නට ගිහිල්ලා දුකට යන්නට පුළුවන් හේතු වස්තු බීජ ටික සකස් කරලා තියෙනවා. අපි සැප විඳින්නට ගිහිල්ලා දුකට දුක ඇති කරන්නට පුළුවන් වස්තු බීජ ටික හදලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් බොහොම ඉක්මනට දුකටපත් වෙන හේතු සමූහයක් අපි ළඟ තියෙනවා. එනිසා කාම ඕගයේ ස්වභාවය තමයි අපිට වේලාවකට ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූප දෙනවා වගේම වැඩි වශයෙන් අනිෂ්ඨ අකාන්ත අමනාප දේවල් අපි කරා පමුණවන එක කාම ඕගයේ ස්වභාවය ඒ විදිහට මේ සැඩ පහර තුල මතුවෙමින් ගිලෙමින් අපිව අරගෙන යන නිසා මේ පංචකාම ගුණ සංඛ්‍යාත ධර්මයන් කෙරෙහි පවත්වන කාමයට කාම ඕගය කියලා කියනවා. ඊට පස්සේ රූපාරූප සංඛාතේ කම්මතෝ uppatthitooච duvideepi bhave ogo bhogo රූපාරූප සංඛ්‍යාත කර්මයන් කෙරෙහි උත්පත්තීන් කෙරෙහි දෙයාකාර භවයේ කෙරෙහි පවත්තන ඕගයට කියනවා භව ඕග කියලා. ඒ කියන්නේ රූපාරූප භූමියේහි කර්ම භවය සහ උත්පත්ති භවය කියන දෙපැත්තෙම. කර්ම භවය කියලා කියනවා අපිට ඒ පිණිස කර්ම කිරීම රූපාවචර කර්ම සිද්ධ කිරීම එතකොට රූපාවචර කර්ම සිද්ධ කරනවා කියනකොට ඒ කුසලයේ වැඩිම ධානය වැඩිම උත්පත්ති භවය කියලා කියනවා. ඒ භවයටපත් වීම එහෙම නැතිනම් දෙයාකාර උත්පත්ති භවයක් අපිට කතා කරනවා. ඒ දෙයාකාර උත්පත්ති භවයක් කතා කරනවා කියලා කියන්නේ එකක් තමයි ඒ භූමිය තුල ලබන ප්‍රතිසන්දි ලාභය පිළිබඳව කතා කරනවා. ඒ වගේම අපි කාම භවයෙන් මිදලා රූපාවචර භූමියේහි මේ මොහොතේ එක්ෂණික වශයෙන් ඇති කරගත්ත භවයක් පිළිබඳවත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ හැම තැනකදීම යෙදিলা තියෙන දේ තමයි භව ඕගය කියන එක. ඕග කියන මේ සැඩපහර කියන දේ අපිව ඒ ඒ භූමීන් කෙරෙහි පමුණවන කම ඒ හැම හැම වෙලාවකදීම සිද්ධ කළා තියෙනවා. යථාර්ථය පෙන්වලා නැහැ ස්කන්ධ ධර්මයන්ගේ ඒ නිසාම ඒ ඒ ස්කන්ධයන්ට රැවටෙන කම නිසා ඒ ඒ භවයන් කෙරෙහි අරගෙන යන කම භව ඕගයේහි ස්වභාවයයි එහි ඇති දෝෂය නම් අපිට එතන යථාර්ථයේ නොපෙන්නන කම නිසා වටය හිස් වෙලා නැහැ. නැතිනම් සසර හිස් වෙලා නැහැ. අපිට දුක උපදවන්නට පුළුවන්කම ඒ හැම තැනකදීම තියෙනවා. ඊට පස්සේ භවතණ්හා ඒතං නාමම් භවතණ්හාවට තියෙන නමක් තමයි භව ඕගේ කියලා කියන්නේ. දිට්ඨියේව ඕගෝ දිට්ඨෝගෝ. දිට්ඨියම ඕගේ බවට පත් වෙලා තියෙනවා. ඒකට කියනවා දිට්ඨි ඕග කියලා. සස්සතෝ ලෝකෝති ආධිකාය දිට්ඨියා ඒතං නම් සස්සතෝ ලෝකෝති ලෝකේ ශාස්ත්‍රතයි ලෝකේ තියෙනවා කියලා ඇති කරගත්ත මට්ටමට කියනවා දිට්ඨි යෝග කියලා ලෝකේ පවතිනවා ලෝකේ සදාතනිකව තියෙනවා ලෝකයේ නොවෙනස්ව තියෙනවා කියලා ඇති කරගත්ත එකට කියනවා දිට්ඨි යෝගය කියලා දිට්ඨි යෝගය සාමාන්‍යයෙන් අපි හිතනවට වඩා බොහොම සියුම් මට්ටමට යන දෙයක් තමයි දිට්ඨිය කියලා කියන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටිය වගේ බොහොම බලු තැනකින්ම කතා කරනව නෙමෙයි. ditthiyogaya මිත්‍යා දෘෂ්ටිය කියන තැන බොහොම රළු තැනක්. නමුත් ditthiyogaya කියන දේ අද ඔබේ ජීවිතයේ හිස් නොවුණු තැනක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ තියෙන ලෝකේ අපි ඉපදුණා ලෝකේ තියෙනකොට අපි ජීවත් වෙනවා ලෝකේ තියෙනකොට අපි මැරිලා යනවා අපහු මේ ලෝකේ අපිට උපදින්න පුළුවන් කමක් තියෙනවා කියලා යම් නිත්‍ය ශාස්ත්‍රත බවක් තියෙනවා නම් ලෝකේ පවස්නා ස්වභාවය ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් ලෝකේ පවතින ස්වභාවය ගැන අපි කතා කරනවා නම් මෙන්න මේ පවතින ස්වභාවයට අපි කියනවා ශාස්ත්‍රත සාගත දිට්ඨිය කියලා. එතකොට ශාස්ත්‍රත සාගත දිට්ඨියේ තියෙන දෝෂය තමයි අපිට රූපය පිළිබඳව නැතිනම් ලෝකය පිළිබඳව වෙනමම ඇති කරගත්ත දෙයකට වඩා වැඩිපුරම අපිට පුද්ගල බව ආධ්‍යාත්මිකවත් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝකේ තියෙනවා නම් ලෝකයේ ඉපදෙමින් පවතින, ලෝකේ ඉපදෙමින් ජීවත් වෙන, ජීවත් වෙමින් මැරෙන, මැරිලා තව තැනකට යන මම වූ පුද්ගල බවක් මේ පැත්තේ ජීවත් වෙනවා කියන දිට්ඨිය අපිට නිකම්ම පවතිනවා. ඇති බව තුල, නිට්ටි බව තුල අපිට ගොඩනගෙන දෙයක් තමයි ආත්ම සංකල්පය කියලා කියන්නේ. නিত্য සංඥාව තුළ ආත්ම සංඥාව ආත්ම සංකල්පය ගොඩනගෙනවමයි. එතකොට අපිට පේනවා යම් නিত্য බවක් තියෙනවා නම් ඒ නিত্য රූපය විඳින්නා වූ පුද්ගලයෙක් මේ පැත්තේ ඉන්න බව. නিত্য වූ ලෝකයක් තියෙනවා නම් පවතින ලෝකයක් තියෙනවා නම් පවතින ලෝකේ ජීවත් වෙන කෙනෙකු පුද්ගලයෙකු ඇති බව අපිට පේනවා. එතකොට අපිට ඇති බවට හම්බෙන යම්තාක් වස්තු විශයක් තියෙනවනම් යම්තාක් අරමුණු තියෙනවනම් බාහිර ලෝකයේ ඇති බවට හම්බෙන යම්තාක් ධර්මතා තියෙනවනම් ඒ හැම ධර්මතාවයක්ම මේ ධිට්ඨියට අයිති වෙනවා ධිට්ඨිය තුළ යටත් වෙලා තියෙනවා ස්කන්ධයන්ගේ යථාර්ථය නොදන්නා කම නිසා ඇති කරගත්ත ඒ ධිට්ඨිය මහා ප්‍රවාහයක් මහා ප්‍රවාහයක් කියලා කිව්වේ සසරේ නැවත නැවතත් අරගෙන යන්නට හේතු වෙන මහා ප්‍රවාහයක් බවට පත් වෙලා තියෙනවා මේ දික්ටි ඕගය. එතකොට ඒ දික්තිය හැම වෙලාවකදීම නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් දැසගෙන තියෙනකොට ඒ නිත්‍ය ආත්ම සංකල්පනාව නිසාම ඒ දික්තිය ඕගයක් කියලා කියනවා සසරට නැවත නැවතත් පමුණවන ගතියකින් යුක්ත බව නිසා. කොටින්ම කියනවා නම් අපිට හැම මොහොතකදීම ඇති බවට හම්බෙන රූප තුල ඇති බවට හම්බෙන ධර්මයේ තුල ධර්මයන් තුල මේක දෙක්ටි සහගත බවකින් අපි අසුරු කරනවාමයි. ඒකට කුසලයේද අකුසලයේද කියන දේ අදාළ වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ කුසල් සිත ගැන නෙමෙයි කුසල් සිතකුත් අපිට දිට්ඨියෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා කියන එක ගැනයි මේ කතා කරන්නේ. එතකොට රූපාරූප භූමිය වලත් ඕනම තැනක මේ තෘෂ්ණා දෘෂ්ටියෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා ඒ ඒ මට්ටම් වල පවතින මේ ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට ඒ ඒ මට්ටම වල පවතින ස්කන්ධයන් පිළිබඳව අපි කතා කරනකොට ඒ වගේම අවිද්‍යා ඒව ඕගෝ අවිජ්ජෝගෝ අවිද්‍යාවත් ඕගයක් කියලා කියනවා අවිද්‍යාව ඕගයක් කියලා කියනකොට අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකමට චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකමට දුක්ඛාදීසු අඥාන අඥානස්සේතන් නාමං චතුරාර්ය සත්‍ය නොදන්නාකමට තියෙන එක නාමයක් තමයි මේ කතා කරන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදන්නා අවිද්‍යාවට ඕගයක් කියලා කියනවා. අවිද්‍යාව ඕගයක් බවට පත් වෙන්නේ අර ධිට්ඨිය ගැන කතා කළා වගේම හැමතැනකම තියෙන යථාර්ථයේ බවට පත් වෙලා තියෙන්නේ හටගත් ධර්මයන් හේතු නිසා සකස් වන ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවය අනාත්ම ධර්මයක් ඒක අනිත්‍ය ධර්මයක් අනිත්‍ය අනාත්ම ධර්මයේ නොදන්නාකම නිසාම ඒ හැමතැනකදීම පේනවා දුක්ඛ ලක්ෂණේ නොපෙනෙන කමක් ඇති වෙනවා ඒ කියන්නේ අපිට පේන්නේ නැහැ හේතුන්ට පවතින්නට බැරි හේතුන්ගේ පීලනාර්ථය අපිට පේන්නේ නැහැ. හේතු ධර්මයන්ගේ සංකතාර්ථය අපිට පේන්නේ නැහැ. නොපෙනෙන කම නිසා අපිට හේතු ධර්මයන්ගේ අනිත්‍යභාවය පේන්නේ නැති වෙනකොට හේතු ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය අපිට නොපෙනෙනකොට පින්නතුනේ අපිට ඒකට කියනවා අවිද්‍යාව කියලා නොදන්නාකම කියලා. ඒ නොදන්නාකම නිසා අපි නොපවතින දේ පවතින දේ හැටියට ගන්නවා. දුක්සහගත දේ හොඳයි කියලා සැපසහගත දේ බවට ගන්නවා. එතන දුක්සහගත දේ කියලා කියන්නේ වේදනාත්මක දුකම හැම මොහොතකම දකින්න එපා. වේදනාත්මකම දුකෙන් දකිනවා නම් එතන අපිට ගැටලුවක් ඇති වෙනවා. එනිසා මේ කතා කරන්නේ දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත දුකක් පිළිබඳව. අපි හැම මොහොතකදීම දුක කියන දේ සැප ලෙස නැවත නැවත ඇසුරු කරන්න යෙදিলা තියෙනවා. ඒ කතා කරන්නේ මේ දුක්ඛාගත ධර්මතා ටික නැතිනම් දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත ධර්මතාවයන් අපි සැපවත් කොට හංගිනවා සැපවත් කොට තේරුම් ගන්නවා. ඒ දේ තුලින් අපි සැපය බලාපොරොත්තු වෙනවා කියන තැනකදී ඔය තුන් භූමිය අනුවම ගිය ධර්මයන්ගේ උනත් අපිට යෙදෙනවා හැම වෙලාවකදීම දුකෙහි සැප කියන විපල්ලාස සංඥාව. දුක ඇති තැනක සැපයි කියන හිතේ පෙරළුණු විපල්ලාසය අපිට යෙදෙනවමයි. එතකොට ඒ මට්ටම ඇති කරන්නට හේතුවක් වෙලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව කියන කාරණය, නොදන්නාකම කියන එක දුක්ඛාදීසු අඥාන. දුක දුක්ඛ ධර්මයන් පිළිබඳව නොදන්නාකම. එතකොට දුක්ඛ ධර්මයේ නොදන්නාකම නිසා තමයි අපිට අවිද්‍යාව ඕගයක් කියලා කියන්නේ, සැඩ පහරක් කියලා කියන්නේ ඒ ඒ තැනට නැවත අපි ඇදලා දාන්නට හේතු වෙන මහ සැඩපහරක්. ඒ ඒ ආත්ම භාව ප්‍රතිලාභ කරන්නට හේතු වෙන මහ සැඩපහරක්. අපි මූලක්ලේශ කතා කරනකොටත් අවිද්‍යාව පිළිබඳව කතා කරලා තියෙනවා. එතකොට මේ අවිද්‍යාවේ ස්වභාවය තමයි යථාර්ථයේ නොපෙන්නන කම සහ වරදක් ඉස්මතු කරලා පෙන්නන කම. ඒ හැම තැනකදීම අපිව නැවත නැවතත් සසර කෙරෙහිම පමුණවලා තියෙන නිසා සසර කෙරෙහිම ඇදලා දාලා තියෙන නිසා අපි මේකට කියනවා අවිද්‍යා ඕගය කියලා. එතකොට මෙන්න මේ ඕගය අපි තේරුම් ගත යුතු කාරණයක්. ඕගය තේරුම් ගන්නකොට අපිට පේනවා ප්‍රහාණය කළ යුතු ධර්මතා ටික හැටියට ඕග සතර ඕගය ප්‍රහාණය කළ යුතු ධර්මයක්. සතර ඕගය දුරු කළ යුතු ධර්මයක්. එතකොට ඕගය ප්‍රහාණය කළ යුතු වෙනකොට අපිට ඕගය ප්‍රහාණය කළ යුතු මාර්ගය තමයි වැදගත් අපි ගොඩක් වෙලාවට දුක්ඛ නිරෝධය පිළිබඳව කතා කරනකොට දුක්ඛ නිරෝධයට අපි කියනවා තණ්හාවගේ යම් නිර්වශේෂ නිරෝධයක් තියෙනවනම් මේක හැම වෙලාවකදීම දුක්ඛ නිරෝධය පිණිස පවතින දෙයක් කියලා. නිරෝධාරය සත්‍ය හැටියට. එතකොට අපි හිතනවා නම් ප්‍රතිපදාවත් ඒකමයි කියලා එතන අපිට වර්ධිනවා. ඒ වගේම තමයි ඕගය කියලා කතා කරන්න පුළුවන්කම තියෙන කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියන ඕග ධර්මයන් ඕග ධර්මයන් ගැන කතා කළාට වැදගත් දේ වෙන්නේ ඕග ධර්මයෙන් නෙමෙයි වැදගත් දේ බවට පත් වෙන්නේ ඕගය දුරු කරන්නට අවශ්‍ය දර්ශනය ඕගය දුරු කරන්නට අවශ්‍ය ප්‍රතිපදාව එතකොට ඕගය දුරු කරන්නට අවශ්‍ය ප්‍රතිපදාව ගැන අපි කතා කරනකොට අපිට පේනවා කාම ඕගය අද අපිට රූපයත් එක්කම යෙදিলা තියෙන හැටි පංචකාම ගුණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයත් එක්කම යෙදিলা තියෙන එක. එහෙනම් අපිට ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය අවශ්‍ය වෙනවා. ඕගය දුරු කරන්නට නම්. එහෙනම් අපිට පෙන්වන්නට වෙනවා ආපහු අනිත් පැත්තෙන් ගිහිල්ලා දැක්මකින් දර්ශනයකින් සම්මා දිට්ඨියෙන් අපිට පෙන්වන්නට වෙනවා මේ ඕගය වැරදි කියලා. ඕගය වැරදි කියලා කියන්නේ ඕගයෙහි පැවැත්මක් නැති වෙන තැනට අපිට ඕගනීය ධර්ම පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට ඕන. ඒ කියන්නේ දැන් කාම ඕග කිව්ව මිසක කිව්වේ නැහැනේ රූපය කියන එකයි ඕගය කියලා කිව්වේ නැහැ. ශබ්දය ඕගයයි, ගන්ධය ඕගයයි, රසය ඕගයයි, ස්පර්ශය ඕගයයි කිව්වේ නැහැ. එතකොට ඕගය කියලා කිව්වේ මොකද්ද? මේ ධර්මයන් ඕගනීය ධර්මයන් ඕගය ඇති කරගන්නට පුළුවන් කෙන කෙනා තුළ. මේ ධර්මතා ටික දිහා බලාගෙන මේ ධර්මතා ටික ඇසුරු කරගෙන කෙන කෙනාට ඕගය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ධර්මතා ටික නිසා කෙන කෙනාට ඕගය ඇති කරගන්නට පුළුවන් වුණාට ඒක ඕග සහිත මනසකට කාම භව දිට්ඨි අවිද්‍යාව කියන ඕග සහිත මනසකට කතා කළ යුතු දෙයක්. එහෙනම් එයාට දැන් දර්ශනයක් අවශ්‍ය වෙනවා මේ ඕගය ඕගනීය ධර්මයන්ගේ නොයදෙන දර්ශනයක්. එහෙනම් එයාට පෙන්වන්නට වෙනවා ස්කන්ධයන්ගේ හතගෙන නිරුද්ධ වෙන උත්පාද වැය ලක්ෂණය පිළිබඳව දක්වන්නට වෙනවා. උත්පාද වැය ලක්ෂණය පිළිබඳව පැහැදිලි කරනකොට එයාට හැම වෙලාවකදීම මේ ඕගය පවත්වන්නට අවශ්‍ය කරන ක්ෂේත්‍රය බිම හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ. ඕගය දුරු කිරීම නෙමෙයි ඕගය දුරු කරන්නට අවශ්‍ය ක්ෂේත්‍රය හම් ඕගය පවත්වන්නට අවශ්‍ය බිම ක්ෂේත්‍රය හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි කියනවා ඕගය අනුත්පාද නිරෝධයකට ලක් වෙලා කියලා. ඕගය නොහට ගන්න බවට ගිහිල්ලා ඇයි ඕගය රෝපණය වෙන්නට ඕනේ බිම හම්බ වෙන්නේ නැහැ. රූපය නම් ගුණේ බවට පත්ුනේ කාම ඕගය හදා ගන්න කාමයේ ඇති කරගන්නට ගුණේ බවට පත්ුනේ රූපය නම් රූපය හම්බ වෙන්නේ නැති මනසක් යම් කෙනෙකුට හැදුනොත් රූපය හම්බ වෙන්නේ නැති මනසක් හැදුන ඒ කෙනාට නිකම්ම කාම ඕගය පවත්වන්නට බිමක් නැහැ දැන් ශේෂ්ත්‍රයක් නැහැ ඒ නිසා දර්ශනයෙන් सिद्ध කරන දේ තමයි කාමය හදාගත්ත ඕගය නැතිනම් ඕගය හදාගත්ත භූමිය නැති කරන එක දර්ශනයකට අවශ්‍ය දර්ශනයකින් සිද්ධ කෙරෙන කාරණේ. එහෙනම් අපි සිද්ධ කළ යුතු දේ බවට පත් වෙනවා ඕගය දුරු කරන්නට යනකොට ඕගය ඇති කරලා දෙන ක්ෂේත්‍රය දුරු කරන්නට ඕන. ඕගය ඇති කරලා දෙන ක්ෂේත්‍රය කියලා කියන්නේ පංචකාම ගුණික ධර්මයන් කෙරෙහි නම් අපිට කාමයේ ඇති කරගත්තේ අපිට පංචකාම ගුණික ධර්මයන් පිරිසිදු දකින්නට ඕන. එතකොට අපිට පේනවා ආයතන ඇතිකල්ලි හටගත්තු ධර්මයක් සහ ආයතන නැති වෙනකොට නැති වෙන ධර්මයක් පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපිට අවබෝධ වෙනවා. අපිට ආයතන ඇතිකල්ලි හටගෙන ආයතන නිරුද්ධ වෙන ධර්මයක් පිළිබඳව තේරුම් ගන්නකොට මේ ලෝකය පිළිබඳව ඇති සංකල්පනාවන් අනුත්පාදයකට යනවා. අනුත්පාදයකට යනවා කියන්නේ සැපසහගත රූප හොයන්නට අපිට ලෝකේ සැපසහගත රූප ඇති බවට හම්බ වෙන්නේ නැහැ. මොකද අපි රූපයෙන් මිදුණු මනසක් අපිට හම්බෙලා තියෙනවා. අපිට හම්බෙන්නේ හේතුඵල ධමක පැවැත්මක් විතරක් වෙලා. එනිසා අපි සිද්ධ කළ යුතු දේ තමයි මෙන්න මේ විදිහට ඕගේ දුරු කරන්නට අවශ්‍ය ප්‍රතිපදාව මොකක්ද කියන එක හඳුනා ගැනීම තමයි මෙතනදී වැදගත්ම කාරණේ බවට පත් වෙන්නේ. එනිසා මේ කාරණාවේදී අපි කතා කළ යුතු වෙනවා. ඕගයට ඕග ගැන කතා කරනවා වගේම ඕගේ නැති කරන්නට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳවත් අපි වෙනම සාකච්ඡා කළ යුතු වෙනවා.